තෙරුවන් සරණයි සියලු දෙනාටම අකුසලින් දුරව කුසල් මත පිහිටා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට අවැසි වන සද්ධර්මයේ sannivedanaya කරන බෞද්ධ රූපවාහිනිය මේ පැයට නියමිත දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සදර්ම දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට බදාළ වරකාපල දංගෝවිත හැලගල අමරාවතිය සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද කැලණිය අජිත ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු කමල් පිටිය වත්ත මීපේ පාදුක්කේ පදිංචි කරුණා පියසිරි මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් පිරිස සහ ඩී.පී.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 තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක මහා සංඝරත්නයටද අපි සියලු දෙනාගේම ගෞරවාදර নমස්කාරය වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි අද දායක පින්නතුන් බොහෝ පිරිසක් ඒකරාශී වෙලා සාමූහිකව සමගි සම්පන්නව මෙත්සිට ඇතුව මේ පින්කම සිද්ධ කරන්නේ ලෝකේ කෙනෙකුට ලබා දෙන්න පුළුවන් උත්තරම දන් දීම හැටියටයි. ඒක දේශකයන් වහන්සේ නමක් හැටියට අප විසිනුත් කරනවා. ඔබේ දායකත්වය නිසා අපේ මාතෘභූමියේ සිට සදහම් අසන සදහැවතුනට වගේම ලෝකේ නොයෙක් රටවල් වල ඉඳලා කවදත් බෞද්ධයා නාලිකාව සමග ඒකාත්මිකව සදහම් වසන අන් අයටත් ඔබේ දායකත්වයෙන් ලබා දෙන ධර්ම දාණයෙන් ජීවිතාබෝධය ලැබෙනවා. පින්නතුනි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් අපිට පුළුවන් මේ ජීවිතය ඉහළට දියුණු කරන්න. අපි මුලින් මේක අවබෝධ කරගන්න ඕනේ. බුදු කෙනෙකුගේ ධර්මයක් අපිට ලැබිලා තියෙන්නේ ජීවිත දියුණු කරගන්න. සම්ප්‍රදායිකව ධර්මයේ හැසිරෙනවා කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නේ අම්මා තාත්තා අම්මගේ තාත්තගේ පරිපුරේ මව්පියන් කියන අපේ ආචිල සීයලා බෞද්ධ වීම නිසා බෞද්ධ වත්පිළිවෙත් වලින් සමන්විත වීම නිසා විහාරස්ථානවල දායකත්වයේ දැරීම නිසා ඉඩ ලැබෙන අවස්ථාවන් වල දාන සීල භාවනා සිදු කිරීම නිසා ඒ වගේම විවේක වේලාවට වන්දනා ගමන් යාම නිසාත් අපිට බෞද්ධකමක් තිබෙනවා. නමුත් බෞද්ධකම කියලා කියන්නේ සාම්ප්‍රදායික දෙයක් විතරක් නෙමෙයි. බෞද්ධකමෙන් අපිට ලැබෙන්න ඕනේ විශේෂ දෙයක්. ඒ තමයි චිත්ත දියුණුව. එහෙනම් සිත දියුණු කරන්නට ආස කරන කෙනෙකුටයි බුදු කෙනෙකුගේ ශ්‍රී සද්ධර්මය. ඔබ කැමතිද ඔබේ සිත දියුණු කරගන්න? එහෙනම් අහන්න අද මේ ධර්මය. සූත්‍ර පිටකයෙහි සංයුක්ත නිකායට අයත් සලායතන සංයුක්තයේ ආසිවිස වර්ගයේ සඳහන් චප්පානක සූත්‍රය. චප්පානක කියලා කියන්නේ ප්‍රාණීන් 6 දෙනෙක් පිළිබඳව වදාළ දේශනාව. ඉතින් මෙවැනි දේශනා බෞද්ධ නාලිකාවෙන්ම නිතර නිතර අහන්න ලැබෙනවා. නමුත් අර සාමාන්‍යයෙන් ගීතයක් නැවත නැවත අහනකොට අපිට එපා වෙනවනේ. ඕකම දහන්නේ. වෙන එකක් නැද්ද අහන්න කියලා අහනවනේ. චිත්‍රපටියක් වුණත් එහෙම කොච්චර රස එකක් වුණත් ආයි ආයි බලනකොට එපා වෙනවා. අපෝ දැන් මට ඕක බලලා එපා වෙලා. ටෙලි නාට්‍යයක් වුණත් එහෙමයි. කාලයක් යනකොට මිනිස්සුන්ට එපා වෙනවා. බුදු කෙනෙකුගේ ධර්මයේ තුල එපා වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එකම දේශනාව සියවතාවක් ඇහුවා කියමුකෝ. ඒ අවස්ථා 100 තිබන් ඔබේ අවබෝධය අලුත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මේක නිකලෙස් මුනි රජාණන් වහන්සේගේ ලයබඩලෙහි උපන් පණිවිඩය. කවුද මුනි රජාණන්? බුදු රජාණන්, ධම් රජාණන්, සංඝ රජාණන්. උන්වහන්සේ තමයි සම්බුද්ධ රාජ, ධර්ම රාජ, සංඝ රාජ, මුනි රාජ. උන්වහන්සේ මහා සිංහ රාජයෙක් වගේ. උන්වහන්සේ මහා හස්ති රාජයෙක් වගේ. ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි, අභීතයි, දැවැන්තයි. එතකොට මේ බුදු කෙනෙකුගේ ධර්මයට රුචි කරන කෙනාටත් ඒ අභීත බව ඇති වෙනවා. ඒ අභීත බවට ධර්මයේ සඳහන් කරන වචනේ තමයි විශාරද භාවය කියලා කියන්නේ. දැන් අපි දන්නවා අපේ සමාජෙත් අපි ඉගෙන ගන්න අධ්‍යාපනය තුළ විවිධ ශාස්ත්‍රවල විශාරදවරු බිහි වෙනව නේද? ධර්මයේ තුලත් විශාරදභාවයට පත්වීමක් තියෙනවා. ධර්මයේ තුල මූලිකවම කෙනෙක් විශාරද කෙනෙක් බවට පත් වෙන්නේ සෝවාන් වුණාම. ඒකට කියන වේසාරජ්‍යප්පත්තෝ කියලා කියනවා. විශාරදභාවයට පත් වුණා. අපරපච්චයා සත්තු සාසන කරෝ. ඊට පස්සේ ඔහු බාහිරින් ලබාගත් කල්යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයත් හේතු කරගෙන සම්මාදිට්ඨියටපත් වුණාට පස්සේ තව කෙනෙකුගෙන් උපදෙස් ලබා නොගෙන වුණත් නිවන් අවබෝධය කරා තනියෙන් යන්න පුළුවන්. ඒක විශාරදභාවය. ඒ විතරක් නෙමෙයි. ධර්මයේ තුල විශාරදභාවයටපත් වුණාට පස්සේ ඇතැම් කෙනෙකුට අන් අයවත් ඒ විශාරදභාවයටපත් කරවන්න පුළුවන්කම ලැබෙනවා. ඇතැම් කෙනෙකුට කියලා කිව්වේ ඇතැමුන්ට මේ ධර්මය අවබෝධ වුණාට පස්සේ තමන් අවබෝධ කරගන්නවා. හැබැයි අන්‍යයන්ට කියලා දීමේ පින නැහැ. තේරෙනවද? ඇතැම් රහතන් වහන්සේ නේද තිනවා බණ කියලා නැහැ. උන්වහන්සේලගේ වරදක් නෙමෙයි. ඒ සසරේ පාරමිතා සකස් වෙච්ච ආකාරය. දැන් හැමදිනාම ගුරුවරු නෙමෙයිනේ. දැන් ඇතැම් කෙනෙක් සභාවකට ගියාට පස්සේ මේ විනාඩි 5 කතාව කරද්දිත් පොල් පොටවල් වෙවුලනවා. ඇඟ වෙවුලනවා. දාඩිය වැగిරෙනවා. ඇයි ඒ? සබකෝලය. කුතුහලය. නේද? එතකොට සාමාන්‍ය ජීවිතවලත් එහෙමයි. ඉතින් බුද්ධ ශාසනයත් එහෙමයි. හැම කෙනෙක්ම බණ කියලා නැහැ. ඇතැම් ශාන්ත මොනිවරු ලෝකයට සදහම් නොදෙසාම පිරිනිවන් පාලා තිබෙනවා. එහිටි වරදක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇතම් කෙනෙක් ඉන්නවා ගොරවනව වහින්නේ. ඒ කියන්නේ ධර්ම ඉගෙන ගන්නවා. අනිත් අයට කියනවා. Tamanට ධර්ම අවබෝධයක් නැහැ. ඇතම් වලාකුළු තියෙනවා ගොරවන් නැතුවම වහිනවා. ධර්මයේ ගොඩාක් ඉගෙන ගන්නෑ. ධර්මයේ ගොඩාක් කටපාඩම් කරන්නේ දන්න ටිකෙන් අවබෝධය ලබා ගන්නවා. ඇතැම් වලාකුළු තියෙනවා. ගොරවන්නෙත් නැහැ, වහින්නෙත් නැහැ. මේ අහසේ ස්වභාවය. ඇතැම් වලාකුළු තියෙනවා. ගොරෝ ගොරෝ වහිනවා. අර ගොරවන්නෙත් නැහැ, වහින්නෙත් නැහැ කියලා කිව්වි. Taman ධර්මයේ ඉගෙන ගන්නෙත් නැහැ. Taman ධර්මයේ අවබෝධ කරන්නෙත් නැහැ. ලෝකයට කියලා දෙන්නෙත් ඒ කියලා දෙන විදිහක් නෑනේ දන්නේ නැහෙනේ. ඇතැම් අය ඉන්නවා ධර්මයේ මහන්සිලා ඉගෙන ගන්නවා. කටපාඩම් කර ගන්නවා. ධර්මයේ නුවණින් විමසනවා. තමනුත් මේ ධර්මය අවබෝධ කර ගන්නවා. අන් අයටත් මේ ධර්මය පවසනවා. ඉතින් බුදු කෙනෙකුගේ ධර්මයෙන් අපි ලබාගත යුත්තේ ඒ විශාර්ථභාවය. අඩුම ගානේ මේ ජීවිතේ අපිට ඉලක්කයක් තියෙන්න ඕනේ. මරණයටපත් වෙන්න කලින් සෝවාන් වෙන්නවත් ලැබෙන්නේ ඕනේ කියලා. එහෙම නැත්නම් මේ බුද්ධ ශාසනයක් ලැබුණා කියලා අපිට ලොකු ලාභයක් වාසියක් කළා නැහැ. දන් දීපු නිසා, සිල් රැකපු නිසා, මොනhari භාවනාව පොඩ්ඩක් කරපු නිසා සුගතියේ දොරට විවර වෙයි. හැබැයි සුගතිය කියලා කියන්නේ සදාකාලික තිරසාර තැනක් නෙමෙයි. සුගතිගාමී වෙච්ච දෙවිවරුන් පවා, බ්‍රහ්මයන් පවා ඒ දිව්‍ය බ්‍රහ්ම ආයුෂ ආවර වීමෙන් සතර පාට වැටිලා තියෙනවා. ඒකයි සසරේ ස්වභාවය. ඒතර දෙවියන් බඹුන් පවා දිව්‍ය ආයුෂ ආවර වීමෙන් සතර පායට වැටෙනවා නම් අවුරුදු 75කට මනුස්ස ලෝක ජීවත් වෙන අපි ගුණයක් දියුණු කරගත්තේ නැත්තම් එහෙනම් ඒ විශාරදභාවය ඇති කරගන්න ඕනේ. ඉතින් ඒ පිණිස උපකාරී වෙන ධර්මයක් තමයි මේ චප්පාණක සූත්‍රය. ප්‍රාණීන් 6 දෙනා පිළිබඳව සම්බුදු රජුන් වදාළ දේශනාව. උනස මෙහෙම පවසනවා මහණෙනි. මේ වගේ කතාවක් තියෙනවා. ඒ කියන්නේ ඇඟපුරා තුවාල හටගත් පැස වූ තුවාල ඇති මිනිස්සෙක් කටු වණයකට ඇතුල් වෙනවා. දැන් මෙයාට යන්න තියෙන කටු වණයක් ඇතුලින් යන්න තියෙන ගමනක්. හැබැයි මේ කටුවණයක් ඇතුලෙන් යන තැන කාටද? ඇඟ පුරා තුවාල හැදිච්ච මිනිස්සෙකුට. සීරිලා ඒ වගේම තුවාල නරක් වෙලා පැසවලා හොඳටම ඇදුම් කනවා රිදුම් දෙනවා දැතර ඇඟ පුරා තුවාල හටගත් සරවගෙඩි හටගත් ඇදුම් කන තුවාල ඇති පැසෝපු තුවාල ඇති මිනිස්සයා කටුවණයක් කරහා යනකොට කොරේ පිටට මරේ වගේනේ ඇයි ඒ හැදේපතේ අමාරු මදිවට යන්න වෙලා තියෙන්නේ කටු අකුල් හරහා කටු වණයක් හරහා එතකොට මොකද වෙන්නේ අර පුද්ගලයා අමාරුවෙන් බේරිලා යන්න ඕන කියලා හිතනවා එතකොට ඒ කැලේ තියෙන දරුණු උල් කටු ඔහුගේ කකුල් හිල් කරගෙන යනවා කටු සහිත කොළ ඔහුගේ සිරුර හූරලා දානවා මහණෙනි ওই විදිහට ඒ පුරුෂයා භෝසෙයින්ම ඒ හේතු කරගෙන දුකට දුම්නසටපත් වෙනවා. කායිකවත් දුකටපත් වෙනවා. මානසිකවත් දුකටපත් වෙනවා. කායික දුකට කියනවා දුක්ඛ කියලා. මානසික දුකට කියනවා දෝමනස්ස කියලා. මේ වචන ඉගෙන ගන්න ඕනේ. කායික දුකට කියන්නේ මොකක්ද? දුක්ඛ. මානසික දුකට කියන්නේ දෝමනස්ස. තේරෙනවද? දුක්ඛ දෝමනස්ස උපායාස කියලා කියන්නේ ආන්ගේ ස්වභාවයන්. එතකොට මේ පුද්ගලයා මහණෙනි ওই විදිහට දුකටපත් වීම නිසා ඔහු ඒ දුක තුලම ඉන්නවා පීඩා විඳින්න. ওই විදිහමයි කියනවා ඇතැම් ශ්‍රාවකයෙක් ඉන්නවා. ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා. ඔන්න ගමට යනවා. එහෙම නැත්නම් නගරෙට යනවා. එහෙම නැත්නම් කැලෑ පාරක හරි මෙයා යනවා. යනකොට මොහුට නුගුණ කියන අය මුණ ගැහෙනවා. දැක්කහම දොස් කියනවා. කොහෙද මේ රස්තියාදුක ගහ ඉන්නේ? කොහෙද මේ ඇවිද ඇවිද ඉන්නේ? කොහෙද මේ තනි පංගලෙම කොහෙද මේ අවේලාවේ? කොහෙද මේ යන්නේ හොර ගමනක්ද? අපෙන් උනත් අහන්නේ නැද්ද? මොකද අද නිකන් තනියෙන්. හරි යනවා වගේ ඈ කියලා අමුතුවෙන් අහන්නේ නැද්ද මිනිස්සු? අහනවා. ඒක මේ ගෑල් ළමයින්ගෙන් පිරිමි ළමයින්ගෙන් විතරක් අහන්න එකක් නෙමෙයි. පැවිදි අපෙන් ගිහි ඔබෙන් මේ ලොකු ළමයි ඉන්න අම්මල තාත්තලන ඔබෙන් අහනවා. කොහෙද කියන්නේ? තනියෙන්. කොහො නැද්ද කවුරුත්? තනියට. අයියේ කොහෙද මේ යන්නේ කියලා සෞතුර වගේ අහනවනේ. එහෙම අහනවා. ලෝකෙ එහෙමයි. ලෝකේ මිනිස්සු අපේ ඇද දකින්න එක හොඳයි. ඇයි ඒ? අපිට කෙලින් යන්න වෙනවා. තේනවද? ලෝකෙ මිනිස්සු අපේ ඕපදූප හොයන එක හොඳයි. ඇයි අපිට නිවැරදිව ඉන්න වෙනවා. එහෙනම් ලෝකේ මිනිස්සු ධර්මයේ හැසිරෙන්නේ අපිට කරන්නේ මොකද්ද? අපි අඩුපාඩු හොයලා උපකාරයක්. ඊගෙන වරදක් හිතන්න හොඳ නෑ. ගිහි පැවිදි අපේ වැරදි අඩුපාඩු හොයනවා කියලා කියන්නේ ඒ අය අපිට මේ ධර්මයේ හැසිරෙන උදවිය හැටියට කරන්න උපකාරයක්. ඇයි අපි එතකොට හැම නිතරම නිවැරදිව ඉන්න බලනවා. පුංචි මේ පාපයක්වත් නොකරගෙන ඉන්න බලනවනේ. ඒක හොඳයි නේද? අපි එහෙම ධනාත්මකව හිතන්න ඕනේ. තේනවද? ඔහෙලට වැඩක් නැහැනේ මං කරන කියන දේවල්. ඔහෙලා ඔහෙලාගේ දේවල් බලා ගන්න එක ඇතික එහෙම ගැටෙන්න හොඳ නැහැ. ගොඩාක් තියෙන්නේ අර ගැටෙන එක. කාර් එක මගේ නං, ඉන්ධන මගේ නං, මයිකාමයිට් පෙට්‍රල්නේ. ඔහෙලට ඉදිරි උදාව කිම? කෙනෙක් එහෙම අහන්න බැරිද? පුළුවන්. එහෙමනේ මේ හිතන්න ඕනේ. ලෝකය කියන්නේ දෙමව්පියන් ගැන දරුවෝ අවධානයෙන් ඉන්න එක හොඳයි. දරුවන් ගැන දෙමව්පියන් අවධානයෙන් ඉන්න එක හොඳයි. ස්වාමි පුරුෂයා ගැන බිරිඳ අවධානයෙන් ඉන්න එක හොඳයි. බිරිඳ ගැන ස්වාමි පුරුෂයා අවධානයෙන් ඉන්න එක හොඳයි. අවධානයෙන් ඉන්නවා කියලා කියන්නේ සැකෙන් ඉන්නවා කියන එක නෙමෙයි. තමන්ගේ සහායකයා සහායිකාව ගැන ආදරෙන් ඉන්නවා ඒව පරිස්සම් කරනවා ඒ අය විපතකට වැටේ කියලා ඔව් බොහොම කල්පනාකාරීව ඉන්නවා. විපතකටපත් වෙන්න දෙන්න හොඳ නෑ කියලා. එතකොට නේද අපි යවුනෝන්ට අනුකම්පා කළා වෙන්නේ. කරුණාව දැක්වුවා වෙන්නේ. සැබවින්ම ආදරය කළා වෙන්නේ. ඒතර මේකත් එහෙමයි. මොන කෙනෙක් ඉන්නවා එයා කොහේ හිටියත් එයාට දොස් අහන්න ලැබෙනවා. එතකොට අර අනවශ්‍ය තැන්වල යනකොට නොහොමිඩා ගමන් යනකොට නොමිනා තැන්වල ලගිනකොට අනිත් අය කියන්න ගන්නවා මේ පුද්ගලයා නම් හොඳ පුද්ගලයෙක් නෙමෙයි. නරක තැන්වලත් ලගින කෙනෙක්. මේ විදිහටයි එයාගේ ගතිසිරිත්. එයාගේ චරිතය කෙලුටුයි. මේ කෙනා නම් ගමට කටුවක්. මේ කෙනා නම් පිරිසුදු කෙනෙක් නෙමෙයි. මහා අකුසල් ගොඩක් එහෙම කියනවනේ. ඒ පුද්ගලයා කටුවක් බව දැන සංවර වීමත් අසංවර වීමත් තේරුම් ගත යුතුය. එහෙනම් තමන්ව තේරුම් ගන්න ඕනේ කියනවා මම කටුවක්ද? කටුවක් නොවන කෙනෙක්ද? ඒ කියන්නේ මම සංවර කෙනෙක්ද? මං අසංවර කෙනෙක්ද? කොහේ හරි තැනකට ගියාට පස්සේ තැන läගිලා මම පුළුවන් තරම් පෞරස් කරගන්නවද? ඇඟපත බේරගෙන එන කෙනෙක් දෙකට කියන්නේ යාම වේරගෙන එනවා කියලා කියන්නේ. තමන්ව රැකගෙන එනවා. අපි හිතමු කොන්න සාදයකට ගියා. සාදයක් කියලා කියන්නේම තෙල් බතුයි මසුයි නේද? මේ ඊට පස්සේ මත් වතුරයි. ඊට පස්සේ නැටුම් ගැයීම. ඔකරම සාදය කියලා කියන්නේ. සාදයකදී ඊට වඩා 아무තු දෙයක් නැහැ. ඒට අමතරව තිබොත් එහෙම පොඩ්ඩක් අඩෙන් රුවත් ඇඳුම්. ඕකට සාදය කියලා කියනවා. නේද? එතකොට ඇතැම් අය සාදවලට ආරාධනා කරද්දී යනවා. හැබැයි අර මං කලින් කිව්වා වගේ ජාමේ බේරගෙන එනවා. ඒ කියන්නේ මත්පැන් බොන තැන ඉන්නවා. තේරෙනවද? නමුත් නොබී එනවා. මට අද බෑ කියලා මග ඇරලා සම්‍යක් ප්‍රයෝග පාවිච්චි කරලා තමන්ව රැකගෙන සිහි නුවණින් එනවා. ලේසි කෙනෙකුට එහෙම කරන්න බෑ. අහු වෙනවමයි. ලේසි නෑ. ඇයි? සමහරු පව් රැස් කරන්නේ සමාජයේ Tamanට පවතින්න ඕන නිසා. යාළුවන්ගේ මූණට බෑ කියන්න බෑනේ. යාළුවන්ට පිටුපාන්න බෑනේ. අන්තර මං ගැන මොනවද හිතන්නේ? මං කොහොමද ඒක සමාජයට මූණ දෙන්නේ කියලා පව් රැස් කරනවා. සමාජයට මූණ දෙන්න බැරි වුණත් පව් රැස් නොකිරීම නේද හොඳ? සමාජයට මූණ දෙන්න පුළුවන් වුණත් වැඩක් නෑ පව්කාරයෙක් නම්. ඇයි පුළුවන් තරම් පව් රැස් වෙලා භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අසංවර වෙන්නේ කොයි විදිහටද? කෙනෙක් අසංවර වෙන්නේ කොයි විදිහටද? මහණෙනි. ඔන්න ශ්‍රාවකෙක් ඉන්නවා. එහේ ලෝකේ තියෙන දේවල් දැකලා ප්‍රිය ස්වභාවයේ ඇති දේවල් පෙනෙනව නැහැට ඒකට අහු වෙලා යනවා. තමන්ගේ හිත ඇදිලා යන දෙයට අහු වෙලා යනවා. නියමයි කියලා කියනවා ඊට පස්සේ. අපේ ඇහැ ඇදිලා යන දෙයට අපි අහු වෙනවද නැද්ද? අහු වෙනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා ඇවිල්ලා කියන්නේ යංකෝ ගමනක්. මම ගිහිල්ලාව පුදුම හිතෙනවා. ආයි ඕගොල්ලෝ ගියොත් ආයි යන්න යන්න හිතෙනවා. අනිත් අයට කියයි අනිත් අයවත් එක්කන් යයි. එහෙම ගමන් අපි ගිහිල්ලා නැද්ද? එහෙම ගමන් අපි යන්නේ නැද්ද? යනවා. එතෙන් තැන් ඒ තරම් රමණීයයි. රමණීය වීමේ වරදක් නැහැ. කෙලස් වැගිරෙන එකයි ප්‍රශ්නේ. දැන් අපි හිතමුකෝ අපි බුද්ධ ගයාවට ගියා කියලා. ගොඩක් අම්මලා තාත්තලා බුද්ධ ගයා මේ දඹදිව වන්දනාව ගිහිල්ලා ඉතිනේ. ඒ බුද්ධ ගයාවේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දැක්කට පස්සේ පුදුමාකාර විදිහට හිත අපේ හිත හොරා ගන්නවා ඒ ප්‍රතිමා විසින්. ලෝකේ විවිධ තැන්වල බුද්ධ ප්‍රතිමා වහන්සේ තියෙන බව හැබෑව. ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලා දැක්කට පස්සේ ශ්‍රද්ධාව තියෙන බවත් හැබෑව. අපේ සිත් පහන් වන බවත් හැබෑව. හැබැයි මේ බුද්ධ ගයාවේ වජිරාසනයේ මත තනවල තියෙන පිළිවෙන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කරා කියලා කියන්නේ. මේ මූර්ති ශිල්පියාට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ආරූඪ වෙලා තමයි මේ ප්‍රතිමාව නිර්මාණය වෙලා තියෙන්නේ. මේ නේත්‍රා දෙස බලාගෙන ඉන්න පුළුවන්. මෙතන කියන්නේ මේ වගේ එකක් නෙමෙයි. ඇතැම් දෙයක් දැක්කට පස්සේ ඇහැ ඒකට ඇදිලා යනවා. බේරෙන්න බෑ. හරියට කොයි වගේද? දිනපතා ටෙලිනාට්‍ය වලට අහු වුණා වගේ. ඇස් දෙකෙන් අහුනේ නේ. ඊට පස්සේ වතු සම්බන්ධයි. හෙට කොටස නොබලාම බෑ. නේද? එහෙමයි මේව හැදිලා තියෙන්නේ. තේරෙනවද? ඒතර මෙහි සඳහන් කරනවා ඇහෙන් රූපයක් දැකලා ප්‍රිය ස්වභාවය ඇති රූපේ වලට ගිජු වෙනවා. එහෙනම් නිකම්ම ඇලෙනව නෙමෙයි ගිජු වෙනවා. ගිජු වෙනවා කියලා කියන්නේ ලගිනවා. ඒ රූපය තුල ලගිනවා කියන එකයි මේ ගිජු වෙනවා කියලා කියන්නේ. අප්‍රිය ස්වභාව ඇති රූපවලට කිපෙනවා. ඔන්න ඔය අතර මොන හරි දෙයක් පෙන්නනවා. අපි හිතමුකෝ තෙලිනාට යන අතර වෙළඳ දැන්වීම යනවා. ඒවට ගැටෙනවා. ඉවරයක් නෑ මේක ඉවරයක් නෑ වෙළඳ දැන්වීම. ඈ මේ නාට්‍යයක් බලා ගන්න නෑනේ අපිට. කියලා වෙලෙන්දැන්වීම වලට ගැටෙනවා. තෙලිනාට්‍යෙට ලගිනවා. තෙලිනාට්‍යය තුල ලගිද්දී වෙලෙන්දැන්වීම එක්ක ගැටෙනවා. අපි බැලින්නම් තෙලිනාට්‍ය බලනවා කියලා බල්ලා තියෙන්නේ. වෙලෙන්දැන්වීම බලනවා කියලා බල්ලා තියෙන්නේ. රාග දේශ මොහ ඇවිස්සෙන දෙයක්මයි. බේරෙන්නේ නැහැ. බේරෙන්න බෑ. දැන් රූපවාහිනී තිරේ ඉදිරියේ දැන් විකාර දේවල් නරඹනරම ඉන්නකොට අපිට හිතනවාද මේ කෙලස් වැගිරෙනවා කියලා. අපිට හිතෙන කෙලෙස් වෙගිරෙනු කියලා නෙමෙයි. ශා බලන්න හැඩ බලන්න ලස්සන බලන්න මේ ලාලිත්‍ය බලන්න මේ නර්තනය එහෙම නේද? බලන්න විශිෂ්ට රංගනය ප්‍රතිභාපූර්ණ රංගනය අපි ඒවට විවිධ අර්ථ කතන දෙනවා. ඒත් එක්කම අපේ හිත කෙලෙස් වලින් ඔද්දල් වෙලා තේනවද? කෙලෙස් වලින් එහෙම් පිටින්ම තෙත් වෙලා තෙත් බරිත වෙලා කෙලෙස් වල එරෙනවා. තෙත් බරි තුනහම මොකද වෙන්නේ? එරෙනවනේ. වැහැල වැහැල වැහැල වැහැල වැඩිනවා මොකද වෙන්නේ? පොළව එරෙනවා. කෙලෙස් වලින් තෙත් වෙලා තෙත් වෙලා තෙත් වෙලා මේ කෙලෙස් නිසාම මේ හිත එරෙනවා. මොකේද එරෙන්නේ? අකුසලේ. අකුසල් වල හිත එරෙනවා. අර ඇහැට ප්‍රියමනාප දේවල් හුරු කරාට පස්සේ මේකෙන් බේරෙන්න පුළුවන් කියලා හිතනවද? මේකෙන් බේරෙන්න ලේසි නෑ. හැබැයි ඇතැම් බුද්ධිමත් මෝරපු මේ මව්පියන් ඉන්නවා ප්‍රතිපත්තියක් හැටියට ඒ අය අවබෝධ කරගෙන ඉන්නවා අපි ටෙලි නාට්‍ය බලන්නේ තේනවද කියන්නේ ටෙලි නාට්‍ය බලන අය සියලු දෙනාම පෞකාරයි කියලා කියනෝ නෙමෙයි දැන් ඒ අයම ප්‍රඥාවෙන් තේරුම් ගන්න තියෙනවා මේකෙන් අපේ ජීවිතේට අවබෝධයක් ලැබෙන්නේ නැහැ නිකන් ඒ වෙලට වින්දනයක් විතරයි කාලේ කාදවීමක් විතරයි ඇතැම් අය ඒ කාල වේලාව තුල බණ භාවනාවක් කරන්නේත් නැහැ. නිදා ගන්නවා. ඒ නිදා ගැනීම ශ්‍රේෂ්ඨයි. බුද්ධ ශාසනයේ නිින්ද කියලා කියන්නේ වඳ බව. හැබැයි මේ වඳ බව ශ්‍රේෂ්ඨයි. මේ ඉන්ද්‍රියන්ගෙන් අකුසල් එන අරමුණු අරගෙන මේ හිත තෙත බරිත කරගන්නට වඩා තේරෙනවද? අකුසලයන්ගෙන් හිත තෙතා තෙමා ගන්නවට වඩා අර නිින්ද සැපයි ඒ වෙලාවේ. නිින්ද ශ්‍රේෂ්ඨයි. තේරෙනවද? ඔන්න මෙහි සඳහන් කරනවා. ඔන්න පුද්ගලයෙක් ඉන්නවා මේ විදිහට මේ ඇහෙන් රූප දැකලා ඒ තුල ලගිනකොට අප්‍රිය අමනාප රූප වලට ගැටෙනකොට කය පිළිබඳව ඔහුට සිහිය පිහිටවාගෙන ඉන්න බෑ. කායනුපස්සනාවක් නැහැ. දැන් අර බාහිර ඉන්ද්‍රියන්ට මුල් තැන දෙනකොට මොකද වෙන්නේ? තමන්ගේ ශාරීරියේ ඇත්ත කල්පනා කරන්න යාට සිහිය පිහිටනවද? නැහැ. තමන්ගේ ශරීරයේ ඇත්ත කල්පනා කරන්න යාට සතිපට්ඨානෙට අදාළ මානසික ස්වභාවය සකස් වෙන්නේ නැහැ. ඒතර මොකද වෙන්නේ? ඔහු පටු සිතින් ඉන්නවා. අර අකුසල් මේ ඇස් වලින් ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ ගන්න මොකද වෙන්නේ? මේ හිතේ තියෙන පුලුල් බව ඇහිරිලා කෙලෙස් එක්ක මේ හිත පටු වෙනවා. ඊට පස්සේ ළඟ හිතන්නේ. සොන්න gedara ප්‍රශ්නයක් ආවා. ඉදිරි ප්‍රශ්නයක් අහනකොට මෙයා තීරණය කරන්නේ ටෙලිනාට්‍යයේ වෙච්ච සිද්ධියට අනුව. ටෙලිනාට්‍ය බල්ල බල දැන් ටෙලිනාට්‍ය වලට අනුව තමයි දැන් මෙයා පෞල් ජීවිතේ සම්පූර්ණයෙන්ම පවත්වාගෙන යන්නේ. තේනවද? ඊට පස්සේ හදිස්සි මේ හදිස් තරහ ගන්නවා බොරු තරහ. තේනවද? ඊට පස්සේ රැවැට්ටිලි වංචාකාරී දේවල් ඇතැම් විට අනියම් සම්බන්ධතාව වෙන්නත් පුළුවන්. ඒ කෙලෙස් වැගිරෙන දේවල්ම හිතට දෙනකොට හිත ඊට අනුගත වෙලා ඊට අනුව ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. ලංකාව වෙනසුනේ එහෙමයි. දැන් 60 70 80 දශක වලට සාපේක්ෂව මේ නව සහස්‍රය ගත්තාම කියන 90න් 2000න් පස්සේ ගත්තට පස්සේ පැහැදිලිවම අපේ පිරිහීමක් සිද්ධ වුණා. ඒ පිරිහීම මානසික පිරිහීමක්. හැබැයි ඒ අතර කාලය තුල අපේ රටේ යටිදල පහසුකම් සංවර්ධනය වුණා. හැම ගමකටම විදුලිය ලැබුණා. තේරෙනවද? එතකොට නල මාර්ග වලින් ජලය ලැබුණා. හැමදෙනාගේම අත්වලට දුරකථන ආවා. ළමයින්ට පාසලෙන් පාසල් වෑන් බස් රථ ලැබුණා. නේද? ඒත් සමූපකාරී බඩුගත් අපි ෆුඩ් සිටි එකට ගියා. නේද? ගමේ ඉස්කෝලේ ඉගෙන ගත්ත අපි නගරේ පාසල් හෙව්වා. නේද? පයින් ගිය අපිට කැප් සර්විස් එක නැතුව බැරි වුණා. ශරීර වලට සැප ලැබුණා. මානසිකත්වය, ආධ්‍යාත්මිකත්වය ඊට සාපේක්ෂව දියුණු වුණාද පිරිහුණාද? පිරිහුණා. බෞද්ධ අනාලිකාව නැත්තම් විනාසයි. කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ මේක පටන් ගත්තේ නැත්තම් විනාසයි. තේරෙනවද? එහෙනම් අපි අද අපිට තියෙන්නේ සුපර් ස්ටාර් වැඩසටහන් ටික විතරයි. අපි ගියේ ශානීය මහන්ඩ ජෝතිත් පරාදයි කියයි. ලතාත් පරාදයි කියයි. මිලිටන් මල්ලවාරිචිස් පරාදයි කියලා අපි ওই ටික විතරයි අපිට තියෙන්නේ අද. අද එහෙනම් අපිට මේ චප්පාණක සූත්‍ර අහන්න ලැබෙන්නේ නැහැ. තේරෙනවද? මේ වගේ දේශනා අහන්න එහෙනම් අපිට අස්ථා ලැබෙන්නේ නැහැ. ඉඳලා හිටලා කොයි දේරි බණක් ඇහි. එච්චරයි. ඒක නිසා පින්නතුනේ කායනුපස්සනාවට හිත වැටෙන්නේ නැහැ කියනවා. ඒ පුද්ගලයාගේ. කියන්නේ අසංවර පුද්ගලයාගේ. යම් තැනක ඒ උපන් පාපී අකුසල් ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නම් අන්න ඒ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ඒ ආකාරයෙන්ම අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ කියනවා අසංවර පුද්ගලයාට. චිත්ත විමුක්තිය කියලා කියන්නේ සිතේ හටගන්නවා රාගයක්, ద్వේෂයක්. ඇලීම ගැටීම මේ හිතේ තියෙනවානේ. ඒ හිතේ හටගන්න ඇලීම ගැටීම දුරු වීමට අපි සමතයක් වඩන්න ඕනේ. එන්නේ ධ්‍යාන භාවනා කරන්න ඕනේ. තේරෙනවද? එතකොට යම් පුද්ගලයේ ධ්‍යාන භාවනා වඩද්දි වඩද්දි වඩද්දි වඩද්දි මොකද වෙන්නේ? සිතේ තියෙන අර කාමුක ගති, රාගික ගති, ලෝභ සහගත සිතිවිලි, සංකල්ප එහෙම් පිටිම සංසිඳිල යනවා. කිපෙන ගති, ගැටෙන ගති, වෛර කරන ගති, දුෂ්ට ගති, නපුරු ගති, කුහක ගති සංසිඳිල යනවා. ඒ සංසිඳීමට කියන්නේ චිත්ත විමුක්තිය කියලා. ඇයි හිතේ හටගන්න අවුලනේ? එහෙනම් ප්‍රඥා විමුක්තිය කියන්නේ මොකද්ද? මෝහයක් තියෙන ඇත්ත අවබෝධ වෙච්ච නැති ස්වභාවයක්. විදර්ශනා ඥාණය ඇති කර ගන්නකොට ඔන්න ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍යයක් දකිනවා. ඒකට ප්‍රඥා විමුක්තිය කියලා කියනවා. තේරෙනවද? ඒතර අසංවර කෙනාට මේක ලබා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අසංවර කෙනාට තියෙන්නේ මොනවා හරි එවෙලේ දැකලා ඒකෙන් ඇලෙනවා එක්කෝ ගැටෙනවා. ඔච්චරයි. ඔච්චරයි තියෙන්නේ. භාවපූර්ණ එකක් කිව්වත්, සම්භාව්‍ය එකක් කියලා කිව්වත් තේරෙනවද? එතනින් එහාට ඔස්කාර් සම්මාන ලැබිච්ච එකක් කිව්වත්, ෆිල්ම් ෆෙයා ලැබිච්ච එකක් කියලා කිව්වත්. තේරෙනවද? තියෙන්නේ මොනවද? ලෝභ, දේශ, මෝහ එහෙම නැත්නම් රාග, දේශ, මෝහයට අදාළ දෙයක් විතරමයි. එතනින් එහාට ජීවිතාභෝධය පිණිස පවතින මොකවත්ම නැහැ. උන්වහන්සේ දේශනා කරනවා. කණෙන් ශබ්ද අහනවා. කණෙන් ශබ්ද අහලා ප්‍රිය ස්වභාව ඇති ශබ්දවලට අහු වෙලා යනවා. ගිජු වෙනවා. ප්‍රියමනාප ශබ්දවල ගිහිල්ලා පදිංචි වෙනවා. ඊටස ඒක අහන්න නැතුව බෑ. ඊට කන්දකේ ඇබ ගහගෙන හරි ඒක අහන්න ඕනේ. අර කන්දකේ ඇබ ගහන ක්‍රමයක් තියෙනවනේ. ඊයර්ෆෝන් කියලා කියන්නේ. ළමයි දෙන්නේ හැන්දෑවේ කාර්යාලයෙන් වැඩ ඇරිලා කන් දෙකේ දැන් ඔය ඉයර්ෆෝන් කියන ඇබ ගහගෙන ගියා. දෙහිවල. මේ ගෑන් ළමයි දෙන්නට දුම්රියේ හඬ එනව ඇහුන්නේ නෑනේ. කොහොම ඇබ ගැහිල්ලක්ද? දුම්රිය හරස් මාර්ගයෙන් මෙහෙම පනිනකොටම දුම්රියට යට යට වෙලා ගියා. දෙන්නම මැරුණා. කොහොම වින්දනයක්ද? මොනවා අහගෙන ආවද දන්නේ නැහැ. දිව්‍ය ලෝක සින්දුවද දන්නේත් නැහැ. එච්චර ඇදිලා යන්න. නේද? එච්චර හිත ඇදිලා යන්න තමන්ගේ මරණය කැඳවන කම්ම කන්වල ගහපු ඇබ තමන්ට හානි කළා නම් අනේ මේ ජීවිතය ශ්‍රේෂ්ඨයිද ලාමකයිද? ලාමකයි. බණක් අහගෙන ආව නෙමෙයිනේ. මොනවා හරි ඉතින් නේද? කාමයට අදාළ, රාගයට අදාළ, ලෝභයට අදාළ දෙයක් නේ අහගෙන ඉන්න ඇත්තේ. ඉතින් ඒක නිසා පින්වත්නි මේ සඳහන් කරනවා ඇතැම් කෙනෙක් ඒ shabdයට අහු වෙලා යනවා. ඇතැම් කෙනෙක් shabd නිසා ගැටෙනවා. කිපෙනවා. තේනවද? දැන් හරියට ඕක වෙන එකක් ඔය ප්‍රවෘත්ති නරමනකොට ඒ රූප දර්ශන සමග අපිට ශබ්දත් ඇහෙනවා ශ්‍රව්‍ය දෘශ්‍ය දෙකමනේ තේනවද එතකොට ඇහෙන් බලබලා කනෙන් තමයි යහන්නේ. ඒතර ප්‍රවෘත්ති වලට බොහෝ විට යන්නේ අපි සතුරු කරන දේවල් නෙමෙයි අපිට අපි කිපෙන දේවල් යන්නේ. ප්‍රවෘත්ති අහහ මේ ලයිට් බිල් ගෙවාගෙන වෙලාව නාස්ති කරගෙන පුටු රත් කරගෙන තේරෙනවද? තමන් මේ රැස් කරගන්නේ මොනවද? කුසල්ද අකුසල්ද? මේක තේරුම් නොගැනීමනේ ප්‍රඥාව නැහැ කියලා කියන්නේ. එහෙනම් මොන මොන ලොකුකම් තිබ්බත් ප්‍රඥාව කියන ලොකුකම නැත්තම් නේද? කුමන ලොකුකම් තිබ්බත් ප්‍රඥාව නැමැති ලොකුකම නැත්තම් ප්‍රඥාවෙන් ලොකු කෙනෙක් වෙන්න ඕනේ. අනිත් සියලු ලොකුකම් තේරෙනවද? මලගඤ්ඤනකම් විතරයි. ඇතැම් විට මරණයටපත් වෙන්න කලින් ලොකුකම් නැති වෙනවා. තේරෙනවද? ඒක නිසා පින්නතුනි ඇතම් කෙනෙක් ඉන්නවා නාසයෙන් ආග්‍රහණය කරනවා. සුගන්ධවත් දේවල්. ආයිති අහුවෙලා යනවා. නේද? නාසය කියන්නේ අපි හිතන්නේ නැති විදිහට අහුවෙලා යන එකක්. ආහාර සුවඳ රස මේ බලන්නේ මොකෙන්ද? නාසයෙන්. වැදුම් සුවඳ, තෙල් සුවඳ, මේ තැඹුම් සුවඳ. ඒද සුවඳවර නහයට ලං කරලා බලන්නේ කෑමක් කන්න කලින්. නේද? කෑමක් කන්න කලින් නහයට ලං කරලා බලන එකක් නැද්ද? තියෙනවනේ. ආ නියම ඊට පස්සේ තමයි කටර කෙලේ එන්නේ. අර සුවඳත් එක්ක මොකද වෙන්නේ? ආ මායාකාරී විඥානේ මවල දෙනවා. කෑම නොකාම කටට කෙලේ එනවා. ඇයි කලින් අපි අත් විඳලා තියෙනවනේ. කලින් අත්දකලා තියෙනවනේ. අර කලින් රසේ අත්විඳ එක චිත්ත સંතානේ තැම්පත් වෙලා තියෙන නිසා ඒ ඇවිස්සලා තියෙන දේ ප්‍රකට වෙලා එනවා එළියට. ඕන් ඒකට කටට කෙලේනවා. දැන් කොටින්ම කියන අපි හිතමුකෝ අඹාචාරු අඹලලච්චාරු ගැන කිව්වයි කියලා වෙලා. අඹ පැත්තක නෑ. අඹ අවාරි. ඇඹරල්ලා අවාරි. කටට කෙලේනවද නැද්ද? වණි මේ කියන්නේ විඥානීය මායාව. විඥාන කියන්නේ ඒ වගේ මායාවක්. ළඟ ඇතත් ළඟ නැතත් හිතට පුරුදු කළා නම් තේනවද? එයි මායාවක් නේ මායාව කියන්නේ. නැවිලා පේන එකක්, මවා ගන්න එකක්. යථාර්ථයක් සැබෑවක් නෙමෙයි. දිවත් එහෙමයි. නාසය ළඟට දිව. තේනවද? දිවෙන් රසයක් අත්විඳොත් ඒ රසයට අහු වෙලා යනවා. විශේෂයෙන් දැන් ඔය ප්‍රධාන මාර්ගවල ගමන් කරනකොට අපි ඒ ඒ තැන් මතක තියාගෙන නේද වාහනේ නවත්තන්නේ. එහෙම නෙමෙයිද? අපි හිතමුකෝ කොළඹ නුවර මාර්ගය. හරි. ඊට පස්සේ කොළඹ රත්නපුර මාර්ගය. කොළඹ පුත්තලම් මාර්ගය. ගාලුපාර. දැන් නම් ගොඩක් දුරට අපි අධිවේගී මාර්ගයේ යන්නේ. දැන් අධිවේගී මාර්ගයේ යද්දී අපි හිතමුකෝ අපි කොට්ටාවෙන් අධිවේගී මාර්ගයට පිවිසුණා කියලා. එතකොට අර සේවා ස්ථානයේ තියෙන්නේ කොට්ටාව ඉඳලා ගත්තට පස්සේ කිලෝමීටර 44ක් 46ක් වගේ දුරකින් තියෙන්නේ. යලිපැන්න කිට්ටුවනේ තියෙන්නේ. වාහන ගොඩාක් නතර කරලා. ඒ කියන්නේ මේ පැය ගාණක් ගෙවාගෙන ඇවිල්ලාද? නැහැ. ඒ නතර කරලා ඉන්න හැම දෙනාම හාමතේ වැටෙන විදිහටම ඉන්න අයද? ඈ නැහැ. අපේ හිත අපිට පුරුදු කරලා තියෙන හැටි. ඉතින් වෙලඳන්ට හොඳයි. වෙලඳාමට හොඳයි. තේ හදලා දෙන අයට හොඳයි. කේක් විකුණන අයට හොඳයි. බනිස් විකුණන අයට හොඳයි. කෝපි විකුණන අයට හොඳයි. කජු විකුණන අයට හොඳයි. වැරදි කියලා කියනෝ නෙමෙයි. අපි අහුවෙන විදිහ රසයක් මේ හිතට පුරුදු කළොත් රසයක් මේ දිවට දුන්නොත් ඒක අපිට බොහෝ කාලයක් ගියත් මතක් වෙනවා. තේරෙනවද? ඒ වගේම අමිහිරි රසයට ගැටෙනවනේ. අමිහිරි රසයට ගැටෙනවා අපි. කෝ ඉස්සර රස? ඕගලෙන් කඩේ ඉස්සර හොඳට රසට දුන්නනේ තේ. රසට තිබ්බනේ බනිස්. රසට තිබ්බනේ බත්. කෝ පරණ කෝකිවරු නැද්ද? මුදලාලි ඉන්න කාලේ ඔහොම නෙමෙයි. වැඩේ හොඳට කරගෙන ගියා. ඔයගොල්ලෝ ළඟදී මංකොලොත් වෙනවා. ඒ විලන්සලේ අයට හෝටලේ අයට කියන්න බැයි නම් අපි හරි තරහෙන් කියෝ කිය වෙනවා. කිසිම වැඩක් නැහැ සල්ලි ගියා විතරයි. ඈ තේකේ සීනිත් නැහැ, පිටිත් නැහැ, කහටත් නැහැ. නිකම්ම නිකන් මේ කාඩි හොද්දක් වගේ. බත් එකේ ලුණු ඇඹුල් මොකවත් නැහැ. නේද? බත් ඇට තැඹිලත් නැහැ. ඒ මොකද්ද? කිපීම අපි ජීවිත කාලෙම කළ තියෙන වැලින්නම් නේද? එක්කෝ ඇලිලා එක්කෝ ගැටිලා. ඇලීමෙන් ගැටීමෙන් යුක්ත ජීවිත ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. පැවිදි වුණත් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. තේරෙනවද කියන එක? සිවුරු දරාගත්තත් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. ඇයි මේ ගිහි පැවිදි හැම දිනාටම මේ ධර්මයේ කියලා කියන්නේ ඊතර වෙන්න තියෙන එකක්. නිප්පරණත්තාය. නෝඝානත්තාය. ඊතර වීම පිණිසයි අල්ලා ගැනීම පිණිස නෙමෙයි. ධර්මයේ සම්බන්ධයෙන් පවා. ධර්මයේ සම්බන්ධයෙන් පවා එහෙමයි. ධර්මයේ පවා තියෙන අල්ලා ගන්න නෙමෙයි. එහෙනම් මේක භාවිතා කළ ඊතර වෙන්න. එතකොට ධර්මයේ තියෙන්නේත් අල්ලා ගන්න නෙමෙයි නං. අනිත් දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේද? ධර්මයේ තියෙන්නේත් අල්ලා ගන්න නෙමෙයි නං. කෑම් බීම ගැන අමුතුවෙන් කියන්න ඕනේද? ඇඳුම් පැළඳුම් ගැන අමුතුවෙන් කියන්න ඕනේද? වාසස්ථාන ඉඩම් ගැන අමුතුවෙන් කියන්න ඕනද? වාහන ගැන අමුතුවෙන් කියන්න ඕනද? තනතුරු නම්බුනාම ලොකුකම් ගැන අමුතුවෙන් කියන්න ඕනේද? ධර්මයේ තියෙන්නේ අල්ලගන්න නෙමෙයි නං. ඊතර වෙන්නයි. බලන්නකො බුදු කෙනෙකුගේ ඉලක්කය. බුදු කෙනෙක්ම මේක කළා මිසක් වෙන කෙනෙකුට මේක කරන්න බෑ. ඇයි? ලෝකෙ හැම තැනම තියෙන කොහේ හරි කියලා පැටලෙන එකක්. භාවනාවක් කරත් එහෙමයි. භාවනාවක් කරත් කොහේ හරි කියලා පැටලෙනවා. ධර්මයේ නාමෙන් කොච්චර දෙනා පැටලිලාද? තමන්ගේ මතේ සමාජගත කරන්න වලි කනවා. ධර්මයට ගරහ ගරහ. එහෙම වෙන්නේ නැද්ද? අපි අපේ මතයක්ද සමාජගත කරන්න ඕනේ බුදු කෙනෙකුගේ ධර්මයක්ද? බුදු කෙනෙකුගේ ධර්මයක් සමාජගත කරන්න ඕනේ මතයක් නෙමෙයි. ඒ තුලින් තමයි ඥානවන්තයන් බිහි වෙන්නේ. ඉතින් මෙහි සඳහන් කරනවා කයට දැනෙන පහසටත් මිනිස්සු අහු වෙලා යනවා. ප්‍රියමනාප පහසට ඇලෙනවා. අප්‍රියමනාප පහසට ගැටෙනවා. හිතට එන අරමුණුත් එහෙමයි. කැමැති අරමුණට ඇලෙයි, අකමැති අරමුණට ගැටෙයි. ඒතර මොකද වෙන්නේ? සිහිය පිහිටන්නේ නැහැ කියන සතිපට්ඨානෙ. කයानुපස්සනාව දියුණු කරගන්න ලැබෙන්නේ නැහැ. එහෙම අයගේ සිත පටු වෙනවා. ඇයි ඒ? අකුසල්නේ හැමතිස්සෙම තියෙන්නේ. අකුසලයෙන් කැළඹි කැළඹි මේ හිත තියෙනකොට ඒ සිත පටු වෙනවා. ඒ වගේම පින්නතුනේ බුදුරජාණන් දේශනා කරනවා එහෙම කෙනෙකුට මේ සියලු අකුසල් නිරුද්ධ කරලා චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ලබා ගන්න බැරි වෙනවා කියනවා. ඔන්න ඊට පස්සේ උපමාව කියනවා. චප්පානකනේ. සත්තු 6 දෙනාගේ කතාවනේ. ඔන්න සත්තු 6 දෙනෙක් ඉන්නවා වෙනස් වෙනස් තැන් ඇසුරු කරගෙන වෙනස් වෙනස් ආහාර ගොදුරු කරගන්න සත්තු 6 දෙනෙක් ඉන්නවා. ඒතර මේ සත්තු 6 දෙනෙක් අරගෙන රැහන් 6කින් බැඳලා ඒ රැහන් 6 එකෙන් ලණු 6කින් බැඳලා ඒ ලණු 6ට තනි ගැටයක් ගහනවා. දැන් සත්තු 6 දෙනාම ඉන්නේ එතකොට එකටම ඉන්නේ. නයෙක් අරගෙන ගැට ගහනවා. කිඹුලෙක් අරගෙන ගැට ගහනවා. පක්ෂියෙක් අරගෙන ගැට ගහනවා. සුනකයෙක් අරගෙන ගැට ගහනවා. සිවලෙක් අරගෙන ගැට ගහනවා. වඳුරෙක් අරගෙන ගැට ගහනවා. ගැට ගහලා මොකද කරන්නේ? ඒ කඹ හයම එක ගැටයකින් ගහනවා. මොකද වෙන්නේ ඊට පස්සේ? මහණෙනි, සවිමත් රැහැනින් බැඳලා ඒ රැහන් පොටවල් එකට එකතු කොට ගැටයක් ගහලා අත්හරිනවා. මහණෙනි, වෙනස් වෙනස් තැන් ඇසුරු කරන වෙනස් වෙනස් ගොදුරු කරගන්නා ප්‍රාණීන් 6 දෙනාම තම තමන්ගේ ගොදුරු බිම් වලට විසෙන තැන් වලට වෙන වෙනම අදිනවා. ඒ කියන්නේ ණය අදින්නේ තුඹසට. කිඹුල අදින්නේ ඔව් ජලයට. පක්ෂිය අදින්නේ අහසට. සුනකයා අදින්නේ ගමට. සිවලා අදින්නේ සොහොනට. වඳුරා අදින්නේ වනයේට. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ කතා ලස්සන කතාවක් මේ කියලා දෙන්නේ. හරි පුදුමයි බුදු කෙනෙකුගේ අවබෝධය. බුදුරජාණන් වහන්සේට නම් ලස්සන කතා කියන්න බෑ කිසිම කෙනෙකුට. තේනවද? දැන් ඔය මං කලින් නාට්‍ය ගැන කිව්වනේ. ඒ නාට්‍ය වලින් අපිට ලැබෙන ලෝභ දේශ මොහ විතරනේ. දැන් බුදුරජාණන් වහන්සේත් කතාවක් කියනවා. දැන් මේ කතාව කියන අපිට කතාවම ඇවිල්ලා පේන්නේ නැද්ද සත්තු හය දෙනා? නේ? නමුත් උන්වහන්සේ කතාව තුළින් අපි අවබෝධය කරගෙන යනවා. ඒ කියන්නේ අපිව රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නිදහස් කරවනවා. ඔය දිනපතා පෙන්වන්නේ මේ මොකද වෙන්නේ? රාගෙන් දේශේ මොහේ නිදහස් කරනවා තවත් ඒවැය පටලවනවාද තවත් ඒ කෙලෙස් වලින් පටලවනවානේ. ආන් ඒකයි අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ සත්තු 6 දෙනා මොකද කරන්නේ? ඒ මේ යත ඇදලා ඇදලා ඇදලා ඇදලා මහන්සි වෙලා. හරි? දැන් සත්තු 6 දෙනා මහන්සි. මහන්සිලා දැන් එක තැනක ඒ සත්තු ඔක්කොම ලගිනවා. යම් සතෙක් එතනින් බලවත් වුණාද මොකද වෙන්නේ? ඒ සතා ඇදිලෙන පැත්තට අනිත් පස් දෙනාම සත්තු ඇදිලා යනවා. මේ ආයතන හයත් එහෙමයි කියනවා. මේ ඇස් කන් නාසාදී ඉන්ද්‍රියන්ගෙන් අරමුණු වෙනකොට අපි ඇහැ ඇදගෙන යනවා. කොහෙටද? රූප තියෙන දිශාවට. කන ඇදගෙන යනවා. ශබ්ද තියෙන දිශාවට. ඇයි සංගීත සම්දර්ශන බලන්න යනකොට යන්නේ? කන ඇදගෙන යන්නේ. නේද? මේ ආචිලයා කලන් ටීචර් කියලා තිබ්බේ. නේද? ඊගර ගම්මඩු කියලා තිබ්බේ ඒ කාලේනේ. දෙවොල් මඩු එහෙම. ඇදගෙන යන රෑ එළී වෙනකන් නිදි බරාගෙන බලලා ඇවිල්ලා පහෝදාම නිදි. ඒ ඇහැ ඇදගෙන ගිහිල්ලා, කන ඇදගෙන ගිහිල්ලා. නේද? නාසය ඇදගෙන යනවා. යම් හොඳ සුවඳ වර්ග වගේක් ඇවිල්ලා බලන්න යන් කියලා. ඉතින් රස්තියාදු වෙලා වෙලා වේලි වේලි ඇවිල්ලා වේලි වේලි එනවා. දිව ඇදගෙන යනවා යම්. හොඳ කෑමක් තියෙනවා කමු කියලා. කය ඇදගෙන යනවා. හොඳ පහසක් තියෙනවා ලබන්න යම්. එහෙම නේද වෙන්නේ? එහෙම වෙනකොට මොකද වෙන්නේ? මේ ඉන්ද්‍රියන් 6 අඩපණ වෙනවා, වෙහෙසෙනවා. යම් ඉන්ද්‍රියක් බලවත් වුණාද ඒ ඉන්ද්‍රිය තමයි ඊට පස්සේ අපිව මෙහෙවන්නේ. තේරෙනවද? ඒක තමයි ලෝක ස්වභාවය. බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි සංවර විය යුතුයි. එහෙනම් මොකක්ද ඇති කරගන්න ඕනේ? සංවරය ඇති කරගන්න ඕනේ. සංවරය ඇති කරගත්තට පස්සේ මේ ඉන්ද්‍රියන්ට අපිව අදින්න බෑ. කෙනෙක් සත්තු 6 දෙනා අරගෙන ගැට ගහනවා. නිකම්ම මේ ලණු 6 ගැට ගහලා නිකන් අතාරින්නේ ඒ කඹ 6 ගැට ගහනවා ශක්තිමත් තැඹක. ඒ කියන්නේ කණුවක. හරි? දැන් ශක්තිමත් කණුවක අර සත්තු 6 දෙනාගේ කඹ ගැට ගහනකොට මොකද වෙන්නේ? සත්තු 6 දෙනා අදින්න බලනවා. හැබැයි නිකන් නිදැල්ලේ නෙමෙයි දැන් ලණුව තියෙන්නේ. එහෙනම් ශක්තිමත් කණුවක ගැට ගහලා. දැන් සත්තු හය දෙනා ඇදලා ඇදලා ඇදලා ඇදලා බැරි තැන මොකද වෙන්නේ? එහෙමම හාන්සි වෙනවා. ඒ කමේ කඩාගෙන යන්න විදියක් නැහැ. මේ හිත සතිපට්ඨානෙන් ගැට ගහන්න ඕනේ කියනවා. දැක්කද? මේ හිත සතිපට්ඨානෙන් ගැට ගහනකොට අසංව රූප ඔස්සේ යන්නේ ඇයි ගැට ගහලා. අරමුණෙන් ගැට ගහලා කියනවා ඇහැ උස්සගෙන යන්න එපා වනට වඩා අකුසල් රැස් වෙනවා. ත්‍රිය සංවර වෙනවා. කනට හුරු වෙන්න එපා, ශබ්දයට හුරු වෙන්න එපා. පව් පිරෙනවා ඔන්න සංවර වෙනවා. නාසයට අහු වෙන්න එපා. කෑමට කිජු වෙන්න එපා. ශරීර සුවේට හුරු වෙන්න එපා. තේනවද? ඕනටලා වල්මත් සිතිවිලි හිතන්න එපා. ඒතර මොකද වෙන්නේ? මේ හිත සිහියෙන් ශක්තිමත් කරනවා. සිහියෙන් ශක්තිමත් කරනවා කියලා කියන්නේ අර කණුවක ගැට ගැහුවා වගේ තමයි. උන්වහන්සේ උපමාවක් කියනවා. මහන් මේ කියන්නේ උන්වහන්සේ කතාව තේරුම් කළ දෙනවා අපිට. ඒ උපමා කතාව. මහණෙනි, ශක්තිමත් හුල හෝ කණුව කියලා කියන්නේ කායානුපස්සනා සතිපට්ඨානයට කියන නමක්. දැක්කද? එහෙනම් ශරීරය පිළිබඳව අවබෝධ කරන් ජීවත් වෙන්න ඕනේ. මානෙනි. එම නිසා ඔබ හික්මිය යුත්තේ මේ විදිහටයි. අප විසින් කායානුපස්සනා භාවනාවම දියුණු කරනවා ප්‍රගුණ කරනවා කියලා ඔබ හික්මෙන්නට ඕනේ. එතකොට තමයි කියන ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. චප්පානක සූත්‍රය. ඒ කියන්නේ ප්‍රාණීන් 6 දෙනා ගැන වදාළ දේශනාව. ලස්සන කතාවක් නේද? මේ කතාව තුළ අපේ අවබෝධය පුළුල් වුණාද නැද්ද? එහෙනම් මෙවැනි බණ කතා අහන්න පුරුදු වෙන්න. තේනවද? දවසට ටෙලි නාට්‍ය පහක් බලනවා නම් ටෙලි නාට්‍ය පහක් බලන කෙනා ඒක හතරට අඩු කරන්න. කොහොම හරි එක ටෙලි නාට්‍ය නොබල ඉන්න. ටෙලි නාට්‍ය හතරක් බලන කෙනා තුනකට අඩු කරන්න. ටෙලි නාට්‍ය තුනක් බලන කෙනා ඒක දෙකකට අඩු කරන්න. දෙන්නාට දෙකක් බලන කෙනා එකකට කොහොම හරි අඩු කරගන්න. එකකින් හරි සතුරු වෙන කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාත් මොකද කරන්න ඕනේ? ඒ තිල්නාට්‍ය බලන වෙලාවේ පොතක් කියවන්න. විශේෂයෙන් මේ වයෝ වෘද්ධය මෝරපු මව්පියෝ තියෙනවා තරුණ අයට උනත්. එතකොට පින්නතුණී පරලෝ යනකොට තවත් කුසල් චුට්ටක් හරි එකතු කරගෙන යනවා වෙනවා. අපි හිතමු පරලෝ යනකොට අපි අරගෙන යන්නේ කුසල් 150යි කියලා. අර වගේ අර දිනපතා රැස්සෙන අකුසල් වලින් අත්මිනෙන්න මොකද වෙන්නේ? 151යි. ප්‍රතිශතය වැඩි වෙනවා කුසල්. 152යි. 153යි. නේද? ආන් ඒ වගේ කුසල් ප්‍රතිශතය වැඩි කරගන්න. කුසල් ප්‍රතිශතය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඔබ ලං වෙන්නේ කොමකටද? අමා මහ නිවනට. නිබ්බානස්සේව සම්තිකේ ඔබ නිවනට ලං වුණා කියලා කියනවා. සා නිවනට ලං වෙන්නට ඔබට ඔබ හැමදෙනාටම ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය සියලු දෙවියන්ගේ දේව රැකවරණ පිහිට ලැබේවා කියලා ආශිර්වාද කොට සෙත් පතනවා. කමල් පිටියවත් මීපේ පාදුක්ක පදිංචි කරුණා පියසිරි මහත්මිය ඇතුළු පවුලේ ඥාති පිරිස සහ ඩීපී සතරසිංහ මහත්මිය ඒ වගේම නන්දා රාමනායක මහත්මිය යන පිරිස විසින් අද මෙම ධර්ම දානමේ පින්කමේ තම සදැහැති දායකත්වයේ ලබාගෙන කටයුතු කරන ලබනවා. ඉතින් දායකත්වයේ දරුව හැමතෙම මේ හැම පිනක්ම ප්‍රඥා ලෝකයේ තුලින් චතුරාර්ය සත්‍ය අවබෝධ ලබන්නටම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. පිනතුන් බලාපොරොත්තු වෙන්නේ මීට වසර 7කට පෙර මියගිය ඒ පියසිරි මාතාවට පින් පිනිස මීට මාස 6කට පෙර මියගිය ඒ කුසුමලතා සහෝදරියට පින් පිණිස දෙපාර්ශවවලම මියගිය සංසාරගත සියලුම ඥාති හිතයිසීන්ට පුණ්‍යානුමෝදනා කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම අදහසින් මේ ධර්මානුශාසනාවට ධර්මදේශනාවට දායකත්වයේ දරනවා. ඒ වගේම ධර්මදේශක ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන අතර බෞද්ධ මාධ්‍යාලයේ ගරු නිර්මාතෘවර අප කල්යාණ මිත්‍ර පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටද නිවන් සුව පිණිස මේ පින් මහෝපකාරී වෙත්වා. වර්තමාන ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත් සියලු යහපත සැනසෙල්ල වේවා චතුරාර්ය සත්‍ය අවබෝධය සැලසේවා මෙම පින්කමට පැමිණ සහභාගී වූ සියලුම දෙනාටමත් බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ලක්කසිලෝ වෙසි සෑම සිළු දෙනාටමත් මේ හැම පිනක්ම උතුම් ප්‍රඥා ලෝකයේ පිණිස හේතු වේවා ඒ තුලින් මේ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වී අමා මහ නිවන් සුව සැලසේවා පින් කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන්ව සැප ලබත්වා පොදුවේ ඔබ අප හැම නමින් අභාවයටපත් සිළු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. රටදෑ සමයේ වෙනුවෙන් දිවි පිදූ සෑම සිළු දෙනාටත් මේ පින් අත්පත් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාට මහෝපාද්‍යයන් වහන්සේලාට කල්යාණ මිත්‍ර සමස්ත මහා සංඝ රත්නයටද මේ පින් නිවන් පිණිස පාරමී වේවා.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 දායකත්වයේ දරූ පින්වත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිශකාර පූජා කරන්ට ආරාධනා කරමින් අපි උතුම් වූ මහා සංඝරත්නය මෙලෙසින් වන්දනා කරමු සාදු සාදු සාදු